මහරහතුන් වැඩි මග ඔස්සේ ලිපිමාලාවේ රුවන් වැකි. ඉදිරිපත් කිරීම රත්මල් ගහ ඇල්ලේ සුමනවංස හිමි. භික්‍ෂුව මේ සටහන් තබන්නේ ඔබේ තෘප්තිය සඳහා නොවේ අවබෝධය සඳහායි. අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ විසින් සටහන් තබනු ලැබූ මෙම දහම් කරුණු ඇසුරින් සකස් කරනු ලැබූ මෙම දහම් ග්‍රන්ථය පින්වත් ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමි. නමස්කාරය මේ ගෝර කටුක සසරෙන් එතිරවන උතුම් ධර්ම මාර්ගය දේශනා කළා වූ මාගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි. දෙවනුව මේ උතුම් සද්ධර්මය මහරහතුන් වැඩි මඟ ඔස්සේ ලිපිමාලාවෙන් අපට දේශනා කළ පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර කරමි. පින්වත් ඔබ ධර්මයේ අර්ථයට විවෘත වෙන්න. එවිට එය සමාජයටත් ඔබටත් ආදර්ශයක් වේවි. මනුෂ්‍යයාගේ සිතුවිලිවල වේගවත් භාවයයි ලෝකයේ සංකීර්ණ භාවය කියන්නේ. අධිවේගී භාවයට හේතුව පින්වත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න. මම මැරෙනවාය කියන කාරණය මැරිලා නැවත ඉපදිනවාය කියන කාරණය. මේ ගෝර කටුක සංසාරයේ සත්වයා දුක සොයාගෙන යන කැඩපතක්. දෑබර පින්වත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේ මොහොන නම් සතුටුවන්න. ඔබට පෙනෙන්නේ ප්‍රේතයෙකුගේ හෝ ප්‍රේතියකගේ මොහොනක් නම් ඔබ වහාම අප්‍රමාදී වන්න. කුසලයේ දෙන්න. පින්වත් ඔබ මරණයට වටිනාකමක් ලබා දීම උදෙසාම මරණින් මතු හේතුඵලධර්මයන්ගෙන් සකස් වෙන. තම ජීවිතයට වඩාත් හොඳ වටිනාකමක් ලබා ගැනීම පිණිසම මේ සටහන උපයෝගී කරගන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සිතේ ඇති වූ සිතුවිල්ලක් ඔබේ සිතේ ඇති කරගන්න. මේ භවයේ ඇති බියකරු බව නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තම හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න වෙහෙසෙන්නේ යම්සේද මේ භවගින්න නිවා දැමීමට එවැනි වෙහෙසක් ගන්න කියලා. තෙරුවන් කෙරෙහිම සීලය දානය කෙරෙහිම විශ්වාසය තබන්න. ඔබව සැබෑම සැපතට ඔසවා තබන රැකියාව ව්‍යාපාරය ගොවිතැන දේශපාලනය වන්නේ කුසල් දහම් බවම දකින්න. ශස්ත්‍රීක සෞභාග්‍යමත් නිරෝගී මිනිසෙකු දෙවියෙකු ලබන කායික මානසික සැපය අනිත්‍යවද එම සැපය සිල්පදයක් තුළ සැඟවී තිබූ දෙයක්. සිහිකරමින් සීලයෙන් සම්පූර්ණ වන්න. දුස්සීල භාවය තුළ සැඟවුන දුගතියේ අඳුරු දුක විනිවිද සීලයේ ආලෝකය ලබන්න පින්වත් ඔබ දක්ෂවන්න. සත්වයා අප්‍රමාණ දුක් විඳින සතර අපායක් අභිබවා මේ උතුම් මනුස්ස ජීවිතය ඔබ ලැබුවේ පෙරජීවිතයේ කරන ලද ව්‍යාපාර ගොවිතැන් රැකී රක්ෂා නිසා නොවේ. පෙරජීවිතයේ සිදුකරගත් කුසල් සංස්කාරයන් නිසාමයි. එහෙයින් මෙවැනි මහගු අවස්ථාවක් සලසාදීම පිළිබඳ පින්වත් ඔබ කෘතගුණ සැලකිය යුත්තේ ධර්මයන්ටමයි. අම්මා තාත්තා බිරිඳ දරුවා ඥාතියා ඔබට පාර කියන්නේ භවයටමයි. භවයට පාර කියන එම ඥාතීන් ඔබෙන් දුරස් නොකොට භව නිරෝධය දෙසට පාර පෙන්වන මේ උතුම් ධර්ම මාර්ගය ඔබ ඔබේ පරම ඥාතියා කරගත්තොත් ඔබත් ඔබේ ඥාතීනුත් මෙලොව ලබන පරම සැනසීම එයම වනු ඇත. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ සතර අපායෙන් මිදීමේ මේ උතුම් මාර්ගය පින්වත් ගිහි පින්වතුන්ලා උදෙසාමයි දේශනා කරලා තිබෙන්නේ. මෙවැනි ගැඹුරු ලෝකාවබෝධයක් ලබන සරල ධර්ම මාර්ගයක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුරු නම් දේශනා කරන්නද. පින්වත් ඔබ ශ්‍රද්ධාවෙන් සීලයෙන් තියාගෙන් දේවානුස්සතියෙන් පරිපූර්ණ නම් ඔබ මැරෙන්න මොහොත දෙවියන් දන්නවා. දෙවියන් ඔබට පාවඩ එලනවා දිව්‍ය තලයකට. බලන්න මොනතරම් ආශ්චර්යමත් ධර්ම මාර්ගයක්ද. ලෝකය නිවැරදි කරන්න අපට බැහැ. ඒ නිසා ලෝකය කමටහනක් කරගෙන පින්වත් ඔබ නිවැරදිවෙන්න. ලෝකය නිවැරදි වෙන්න ලෝකයේ නිවැරදි කරන්න බැරි බව නුවනින් හඳුනාගන්න. නෙතු අගින් කඳුලක් රූටා වැටෙද්දී ඒ කඳුල හරි උණුසුම්. කඳුල උණුසුම් කරන්නේ තෘෂ්ණාව විසින්. සිත වේගවත් වන තරමට කඳුල උණුසුම් වෙනවා. කෙනෙකුගේ ඇසෙන් කඳුලක් රූටා වැටෙද්දී ඔහු විඳින දුක හෝ සැපයක් පිළිබඳව හෝඩුවාවක් බාහිරට පෙනෙනවා. අම්මාගේ කඳුලක මහා වටිනාකමක් තිබෙනවා. අම්මාගෙන් බිව් කිරි උගුරක යම්සේ මනුස්සත්වයක් කැටිව තිබුණද අම්මාගේ කඳුලත් මනුෂ්‍යත්වයෙන්මයි ඉපදිලා තියෙන්නේ. අම්මා කෙනෙක් හඬනවා කියන්නේ මනුෂ්‍යත්වය හඬනවා කියන කාරණයයි. දුකක් හෝ සැපක් වුවත් කඳුල නොහෙලා සිටීමට අම්මා කෙනෙකුට පුළුවන්. අම්මාට ඒ තරම් දරාගැනීමේ ශක්තියක් තියෙන ශක්තියක් තිබෙනවා. ඒ නිසා අම්මා තේරුම් ගැනීම අපහසුයි. ඒ තේරුම් ගැනීමට අපහසු වන තරමට අපි අතින් අකුසල් සිදු වෙන්නට පුළුවන්. අම්මාගේ දෙනෙතින් ගලන්නේ කඳුළු නොව ආදරයයි ලෝකය ශක්තිමත් කරන ලෝකයේ යථාර්ථය වසා දමන ආදරයයි. නිමාවක් නොවන බවගමනේ මගවියදම අම්මාගේ ආදරයයි. අම්මා තාත්තා කියන්නේ කුසල් ඉල්ලමක්. ඒ ඉල්ලම ගරන්න ගරන්න පින සහ කුසලයමයි සකස් වෙන්නේ. මෞපිය උපස්ථානය තුළ මේ ලෝක ධාතුවේ ඉහළම ලෞකික සැපය වන ශක්‍රයාවීමේ අවස්ථාව සැඟව තිබෙන බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තරමටම මෞපිය උපස්ථාන කුසලය ශ්‍රේෂ්ඨයි කියලා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ ඉල්ලමක් ඔබගේ සැපයට අවශ්‍ය කළමනා ලබා දෙන ඉල්ලමක් ඔබ දක්ෂවෙන්න ඒ ඉල්ලම සුවසේ ගරමින් භවයේ සැපේට අවශ්‍ය කළමනා එකතු කරගන්න. වැඩි කාලයක් ඒ ඉල්ලම පවතින්නේ නැහැ. එය මැරිලා යනවා. මවගෙන් බීපු කිරි වෙනුවෙන් ඔබ මවට පෙරලා කෘතවේදී නොවුනහොත් අනිවාර්යයෙන්ම කිරි වෙනුවට ගින්දර බොන්න වෙනවා. අම්මා කෙනෙකුගේ රුදිරය කිරි බවට පත් වුණේ කරුණාව නිසාමයි. එවන් කරුණාවක් ඔබ මහලු මඩමකට ගාල් කරනවා නම් නොසලකා හරිනවා නම් සේවිකාවක් හැටියට දකිනවා නම් අම්මතාත්තා පිච්චෙන වේදනාවේ දුක්ගිනිවලින් ඔබත් කවදාහරි දවසක පිච්චෙනවාමයි. මනුෂ්‍යයකුට හිංසා කිරීමෙන් තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා බලවත් අකුසලයක් සිද්ධ වෙනවා. මොකද ඔබ හිංසාවට ලක් කරන්නේ සතර අපායෙන් ඔබ්බට සිත පිහිටුවා ගැනීමට ශක්තිය තිබූ පෙර පිනැති මිනිසෙකුට වීමයි. පින්වත් ඔබ සීලයට ගරු නොකරන සිතක්. ප්‍රාණඝාතයට සත්ව හිංසනයට අනුබල දෙන සිතක් සකස් වෙනකොටම දකින්න. සිතක් කියන්නේ දුකක්ය කියලා. දුකක් කියන්නේ සිතක්ය කියලා. එවිට එම සිත අනිත්‍ය වෙලා යාවි. මල් ගස්වල තිබිලා වැඩක් නැහැ. ඒ මල් නිලලා බුදු සමිඳුන්ට පූජා කරන්න. මල් පූජා කළාය කියලා එහි සැබෑ අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. ඒ මල් පරවෙන බව සිතලා දැකලා ඒ අනිත්‍ය ඔබේ ජීවිතයටත් ගලපා ගන්න. අති සුන්දර වුවද අති කටුක වුවද විවිධත්වයෙන් ගහන තිරිසන් ලෝකය දෙස බලන්න. දියගොඩ දෙකෙහිම ජීවත්වෙන. එම තිරිසන් ලෝකය යනු පෙරජීවිතයේදී සිල්පද බිඳගත්ත උන්ගේ ලෝකයයි. පින්වත් ඔබ අතින් සත්ව ඝාතනයක් සත්ව හිංසාවක් සිදුවේ යැයි අනුමාන කරනවා නම් ඒ ස්ථානය අවස්ථාව මගහැර යන්න. සතා මදුරුවෙකු වුවත් කමක් නැත. මදුරුවාට පහර දීමෙන් ඔබ ලබන తాවකාලික ආස්වාදයේ දීර්ඝකාලීන කටුක ආදීනවයන් තිබෙන බව දකින්න. ඔබට පීඩා කරන ලොකු කුඩා කුමන වර්ගයේ සතෙක් හමුවද එම සතා මාරයා බව දැනගන්න කිසිවෙකු සිදුකරන කුරිරු සත්ව ඝාතනයක් නිසා රැස්කරගන්නා අකුසලය ඔවුනට ඊළඟ උපත සලසා දෙන්නේ නිරයේ අප්‍රමාණ දුක් දෙන තැනක සතියක දෙකක කාලයකට නොවේ කල්ප ගණනාවකට යම් සත්ව ඝාතනයක් සිද්ධ කරපු අසරණ මනුස්සයෙකුට මැරෙන මොහොතේ තමන්ගේ ලෙයින් උපන් දරුවා අමතක වෙන්න පුළුවන්. ඒත් මේ කුරිරු සත්ව ඝාතනය නම් මාරයා විසින් ඔහුට මතක් කර දෙනවාමයි. ඒ තරමටම අකුසල චේතනා බලවත්. ඔබට නැවතත් මතක් කරනවා. ලෝකය පවතින්නේ ඔබට නිරතුරුවම අකුසලය දෙසට යොමු කරවන ස්වභාවයක. ඔබේ දක්ෂභාවය නිසාම පමණයි කුසලේ දෙසට ගමන් කළ හැකිවන්නේ. අංගවිකල අංසභාග රෝගීන් දකිනකොට සද්ධර්මය කෙරෙහිමයි ගෞරවය ඇතිවෙන්නේ. මොනතරම් පැහැදිලිව ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝක ස්වභාවය දේශනා කර තිබෙනවාද. ඔබ සත්වයින්ට සංසාරයේදී දුක් දුන්නා. ඒ හිංසාවන්මයි ඔබ ඔය අත්විඳින්නේ. පෙර ජීවිතයේ යමෙක් සත්ව හිංසා අකුසල සිදු කළා නම් ඔහු මරණින් මතු නිරයේ දුකට වැටෙනවා. යම් හේකින් ඔහු මිනිසෙකු ලෙස උපත ලැබුවා නම් ඔහු රෝගී භාව ඇතිව උපත ලබනවා. ඒ වගේම පෙරජීවිතයේදී සත්වයාට මෛත්‍රිය කරුණාව දැක්වූ අයකු මරණින් මතු මනුස්ස ජීවිතයක් ලැබුවහොත් ඔහුට බොහෝ නිරෝගී ජීවිතයක් ලැබෙනවා. පින්වත ඔබ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගන්න. කුමක් නිසාද මේ වියරු ලෝක ස්වභාවයන් පරාජය කරන්න මාර්ගය ඔබට උදා කර දුන්නාට නිරෝගී බව අත්‍යවශ්‍ය දෙයක් රෝගී වුවහොත් කොහොමද මේ ජීවිතයේදී වත්සිල් පද ආරක්ෂා කරන්නේ. ඒ නිසා පින්වත් ඔබ අනුන් ගැන නොසිතා තම තමන් සතර අපායේ දුක දකිමින් සතර අපායෙන් මිදීම අරමුණු කරමින් එහෙත් නිරෝගී ජීවිතයක් ලබමින් සැනසීම පිණිස සත්ව හිංසාවෙන් වලකින්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේ සුභමානවකයාට දේශනා කරනවා. සුභ යමෙක් රෝගීව ඉපදේ නම් নিরතුරුවම රෝගවලට ගොදුරු වෙමින් ජීවත් වේ නම් ඊට හේතුව පෙර භවයේදී සත්ව හිංසාව සිදු කිරීමයි කියලා. බලන්න වර්තමානයේ මනුෂ්‍යයෝ හැමෝම රෝගීන්. රෝහල් රෝගීන්ගෙන් පිරිලා. වසංගත රෝග පැතිරෙනවා. මේ අප දකින්නේ අප පෙරජීවිතවලදී කරන ලද සත්ව හිංසාවේ පලයන් තමයි. අවිද්‍යාව නිසා සකස් වන ලෝකය සැපයි කියන මතය අයින් කර ගැනීමට යාම නිසාමයි ඔබ අතින් මනුෂ්‍ය හිංසනය සිදුවන්නේ. ඔබ භුක්ති විඳින සැමදේම තෘෂ්ණාවෙන් තොරව භුක්ති විඳින්න. අනුන්ගේ අකමැත්තෙන් භුක්ති නොවිදින්න. බලහත්කාරයෙන් බොරුවෙන් නැතිගුණ පෙන්වමින් තමාට වඩා සුදුසු අය සිටියදී. ඔබ එය අයිතිකර ගැනීමට නොයන්න. ලෝකය තුළ අධර්ම බලවේගවල ශක්තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කර ගැනීමට යන ගමන මදිපුංජිකම් චෝදනා නොසලකා හැරීම් බාධාවලින් පිරුණු ගමනක්. ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක් කරගත යුතුය. මන්ද මේ සියල්ල ලෝකයේ පවතින ධර්මතාවයන්ය. ඕ නෑම පරිසරයකදී ඔබ හොඳින් ඉන්න දක්ෂවෙන්න. ඉන්ද්‍රියන් හයටම පස්සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටියදීම ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස් අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මග යන්න. උන්වහන්සේ ගිය මග අධ්‍යයනය කරන්න. ප්‍රාණඝාතයට සිත ඇතිවෙන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන්ම දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක් කන්දරාවක් උරුම කර දුන් බව දකින්න. උතුම් මිනිසෙක් ලෙස ඉපිද പ്രേත ලෝකයට නිරයට යෑමට ලැජ්ජාව භය ඇති කරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදී වන්න. පින් කලා කියලා වැඩක් නැහැ අත්තරීම පුරුදු කොට තිබිය යුතුයි. මැරෙන මොහොතේ ඇතිවෙන තන්හා සිතුවිලි අත්හැරීමට අවබෝධය තිබෙන්න අවශ්‍යයයි. තණ්හාව പ്രേත ලෝකයට ඊටා හොඳ සුදුසුකමක්. දීපල අමුදරුවන් ගැන ඔබ තුල ඇති තණ්හාව ඒවාට ඇති ආසාව අත්හැරීමට බැරිකම ඔබ කොතෙක් පින් කළද ප්‍රේතාත්මවලට වැටීමට අතිශයින්ම හේතුවක්. මක් නිසාද උපාදානයමයි ඊළඟ භවය සකස් කර දෙන්නේ. ඔබ මිය යන මොහොතේ ඔබේ සිතේ ඇතිවන හැමසිතුවිල්ලක්ම අනිත්‍ය වසයෙන් දැක්කොත් ඔබ ඒ දකින්නේ ධර්මය නිසා නියත වසයෙන්ම ඔබ මාර්ග පලලාබී දෙවියන් බඹුන් අතර උපතක් ලබනවා. ඔබට බැරිනම් දින කීපයක් ඔබගේ දේපල ව්‍යාපාර අඹුසැමියන් දුවාදරුවන් වගකීම් අත්හැර නිදහසේ දුර බැහැරක වන්දනාවක හුදකලාවේ සිටින්න. ඔබ ස්ථීර වශයෙන් දැනගන්න ඔබ මිය යන මොහොතේ ඔබට බැරි වෙනවා මේවා අතහැරගන්න. සත්ව ඝාතනය කාමය වරදවා හැසිරීම මහා දුක්ගෙන දෙන අකුසල් බොහෝ වෙලාවට අනෙක් වැරදි සිදුවන්නේත් මේ වැරදි දෙක නිසයි. නියත වසයෙන්ම මේ වැරදිවල යෙදෙන අය. ඒවායේ විපාක වසයෙන් ප්‍රේත භූත ආත්මවල ඉප දෙනවාමයි. මිනිසුන් සියයට සියයක්ම රෝගී වන්නේ ඉන්ද්‍රියයන් හය පිනවීමට යාම නිසයි. දිවට කයට රස පහස සොයන්නට යාම නිසයි. ඔබ මනුෂ්‍ය ලෝකයේ පින්කර ලැබූ දිව්‍ය කාම සම්පත් නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩි. භවයට ඔබ කැඳවාගෙන යන අවිචාරවත් සිත අවබෝධයෙන් හඳුනාගෙන භවයට ඇති කැමැත්තෙන් මිදන්න. ලෝකයේ ස්වභාවය අපට වෙනස් කළ නොහැකි. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමගයි. ලෝක ස්වභාවය සමගයි. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කර ගැනීමයි. ලෝකයේ අනිත්‍ය ස්වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීමට වෙරදැරීමයි. ජීවිතය ඉදිරියට අභියෝග පවතින විට පලා නොයන්න බිය නොවන්න යටත් නොවන්න පිරිත් පොත අතට නොගන්න බුදුගුණ නොසිතන්න ඔබත් අභියෝගයක ප්‍රතිඵලයත් ඔබේ නොවේ යැයි සිතන්න එවිට ඔබ දකින්නේ සැබෑම බුදුගුණයයි අපේ උදවිය කුණුවෙන පළතුරු වට්ටියක් ප්‍රේතලෝකයට පාර පෙන්වන සල්ලි කොලයක් හිසමත තබාගෙන ව්‍යාපාර රැකියා විවාහය තනතුරු ගැන කෙලහලහලා දේවාල වන්දනාවේ යනෝ. ඔය පූජාවට්ටිය බිමතියලා තෙරුවන් ගැන සිතන්න. ඔබ සැඹවින්ම දෙවියන් අතරට යන කෙනෙක්ම වේවි. ඔබ පන්සලට ගිහින් බුදුන් වඳින්නේ අපායට දුකට වැටේ කියලා බයට. එතනදී ඔබ මොකද කරන්නේ? දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රාර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍ය ලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පින්කම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතජ්ජන සත්වයා අගමුල පැටලුන නූල්බෝලයක් වගේ යැයි ලෝතුරා බුදු සමිඳුන් දේශනා කළේ මේ නිසයි. නිරතුරුවම අනිත්‍ය සංඥාවන් ජීවිතය තුළින් වඩන්න. මෙම ධර්මතාවයන් පින්වත් ඔබට මේ භවගමනයේදී අප්‍රමාදී භාවයට පත් කරාවි. හඬන දොඩන මිනිසුන් අතර ඔබ සමාධිමත් මිනිසෙකු කරාවි. අනිත්‍ය තිබෙන්නේ ගැටෙන්නට නොවේ. මගහැර යන්න නොවේ. අවබෝධ කර ගැනීමටයි. පින්වත් ඔබ අවබෝධය කරා යෑමට පහසුම මාර්ගය ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ එකම ගුරුවරයා බවට පත් කර ගැනීමයි. වෘතියෙන් ව්‍යාපාරයෙන් දැනුමෙන් වත්පොහොසත්කම්වලින් ඇතමෙක් ජයගන්නා බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ සද්ධාව සීලය යන ධර්මයන් උකසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුණා වූ මහේෂාක්‍ය නැමැති මුදලත් ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා සද්ධාවත් සීලයත් උකසට තබා ජීවිත ජයගත්ත අය තමයි ඔය ප්‍රේත තිරිසන් ලෝකවල උපත ලබලා දුකනැමැති මුදලත් පොලියත් දෙකම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස් ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයන්ම තමයි. අධර්මයෙන් හම්බ කරලා පංචකාම සම්පත් රිසිසේ භුක්ති විඳලා ශ්‍රද්ධාව සීලය දානය නම් වූ ඔබට පිහිටවන ධර්මයන් අමතක කරපු මිනිස්සයෝ මේ කරුණ සිතන කෙනායි සතර අපාය පිළිබඳව බිය ඇති කරගන්නේ සීලයමයි පින්වත් ඔබට උපකාර වූයේ. මේ උතුම් මනුෂ්‍ය ජීවිතය ලබන්නට. දානයමයි ඔබට උපකාර වූයේ මේ උතුම් මනුස්ස ජීවිතයේ ආයුෂ වර්ණ සැපය බලය ලබන්නට. ඒ නිසා කෘතවේදීව පින්වත් ඔබට උපකාරී වූ ඒ ධර්මතාවයන්ට ගරු කරන්න. ඒවාම ජීවිතයේ වටිනාකම් බවට පත් කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් කර්මඵලය පිළිබඳ විශ්වාසයෙන් පින්වත් ඔබ සීලයම දානයම උදාවන සෑම දිනකම ඔබට මුණ ගැසෙන කල්යාණ මිත්‍රයා කරගන්න. තෙරුවනේ සරණගිය පින්වත් ඔබ ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවකදීම ජීවිතය පටන්ගන්න ඕනෙ තෙරුවන් ගුණ කෙරෙහි සිත පිහිටුවලා. සීලයේ අර්ථයෙහි සිත පිහිටුවලා. එතැනයි ඔබේ ජයග්‍රාහී ගමනක ඇරමුම. ආගන්තුකෝ පැමිණෙන මිත්‍යා දුෘෂ්ටීන් ඉදිරියේ පින්වත් ඔබට ඔබේ උතුම් බෞද්ධකම අමතක වෙනවා. අප්‍රමාණ සැප ලැබිය හැකි ධර්මමාර්ගයක් ඇස් පනා අපිට තිබියදී. අති දීර්ඝ දුකක් උදෙසා හේතුවන කෙටි සැපයමයි අපි සොයන්නේ. ලෝ පහළ වූ ශ්‍රේෂ්ඨ ශාස්තෘූන් වහන්සේ නමකගේ ඉගැන්වීම් වල අර්ථයන් නොසලකා හැර ආගන්තුක වටිනාකමක් අපේ කර ගැනීම භාග්‍යයක්. ලෝකයේ බරෙන් ඔබ නිදහස්වන්න. නිදහසේ සැහැල්ලු බව ගැන ඔබ ලෝකයාට කියා දෙන්න. ලෝකයත් සිතේ ස්වභාවයත් අනිත්‍ය පමණක්ම බව දකින්න. සිතේ අනිත්‍ය බව අවබෝධ කරගන්න. එවිට ආයාසයකින් තොරවම ලෝකයේ ස්වභාවය ඔබට අවබෝධ වේවී. සිත අතහැරුණු විට ඔබට ලෝකයේද අතහැරෙනු ඇත. දරුවන්ට බිරිඳට රැස් කරලා අකුසල් පුරවාගෙන හිස් සතින්ම මැරිලා අපාගත වන්න මිනිසා හරිම දක්ෂයි. බලන්න අතහැරීමත් රැස්කිරීමත් අහසයි පොළොවයි වගේ වෙනස් සමීකරණ දෙකක් එතරම් පරතරයක් තිබියදීත් එහි වෙනස ඔබ දකින්නේ නැහැ ඔබ තුළ තිබෙන අවිද්‍යාව තන්හාව නිසා දරාගෙන සිටින බර කොපමනක්ද යන්න ඔබටම දැනින්නේ නැහැ ඔබ මුළු විශ්වයේම බර දරාගෙනයි සිටින්නේ. විශ්වයේ බරෙන් ඔබ නිදහස් වන්න. එවිට ඔබ ලොව නිදහස්ම පුද්ගලයා වෙනවා. මම මගේ අප අපේ කියලා කල්පකෝටි ගානක සිට පුරෝපු බරකඳ ඔබ දරාගෙනයි සිටින්නේ. ඔබ සියල්ලම අත්හරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. ඔබට මේ සියල්ලම ලැබෙද්දි මේ කිසිවක් අවශ්‍ය නොවේ. මන්ද මේ සියල්ල අනිත්‍ය වශයෙන් ඔබ අවබෝධ කර ඇති නිසායි. පින්වත් ඔබට මේ ලැබූ ජීවිතයේද සැප කෙරෙහිම තෘෂ්ණාව නිසා සකස් කොටගත් ජීවිතයක්. පින්වත් ඔබම තීරණය කරන්න ඔබ ධර්මයෙන් කොතරම් දුරස් වෙලාද ඉන්නේ කියලා. සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක් ඔබේ පාලනයට යටත් කරගන්න. හෙමින් උදාවෙන අති දීර්ඝ අබුද්ධෝත්පාද කාලය මිනිසුන්ගේ කාලය නොව ධර්මයෙන්තුර මිනිස් තිරිසුනුන්ගේ කාලයක් වනු ඒ කාන්තයි. එදාට මිනිසාද තිරිසන් සතාද ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට නොව එකම ආකාරයටයි. මේ කටුක අභියෝගයෙන් ඔබට මිදිය හැකිවන්නේ නායකයෙක් පාලකයෙක් කෝටිපතියෙක් උගතෙක් ලෙස මියයාමෙන් නොව සතර අපායෙන් මිදුණු උතුම් මිනිසෙක් ලෙස මිය යාමෙන් බව ඔබ නිහතමානීව සිටිය යුතුය ඇත. ශ්‍රී සද්ධර්මය පවතින අවස්ථාවක වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබා නායකත්වයට ඇති ගිජුභාවය නිසා අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් භවයකට වැටුණොත්. කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක් නම් ලැබිය නොහැකි. මන්ද තිරිසන් සත්වයන් තුළ ඇති වෛරය නිසාම තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදීයාමේ ස්වභාවය නිසයි. පින්වත් අයෙක් භික්ෂුවගෙන් ඇහුවා. ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදෙන්නේ? පිරිත් පොතක් භාවිතා නොකරන්නේ කියලා. එවිට භික්ෂුව ලබා දුන් පිළිතුර තමයි ඔබ භික්ෂුවගේ සිත කය වචනය ක්‍රියාත්මක වන ස්වરૂපයේ දකින විට ඔබ දකින්නේ පිරුවානා පොත් වහන්සේ කියලා. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාලකයා තමයි මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක් නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඒ තමයි අරහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක් පුද්ගලයෙක් නැතැයි දකිනවා. කුමක්ද එහෙනම් මෙතන තිබෙන්නේ වේගයක් ඇතිවෙමින් නැතිවෙන රූපයක් සහ සිතක් පමණක් බව දකිනවා. ලෝකය තෘෂ්ණාවෙන් දියුණුවෙන්න ලෝකය ආධ්‍යාත්මික අතින් පිරිහෙනවා. ආධ්‍යාත්මික අතින් පිරිහෙන ලෝකය විසින් ලෝක ස්වභාවයන් Tamanගේ පාලනයට යටත්ව ගන්න හදනවා. මේ තරඟයෙන් කවදා හරි දවසක ලෝකයා අන්ත පරාජයකටපත් වෙනවා. එම පරාජය ලෝකය ලබන්නේ මහා විනාශයකුත් සමගයි. ලෝකයේ ස්වභාවය වෙනස් කළ හැකි జగතෙක් මෙතෙක් තුන් ලෝකයේද පහළ වී නැහැ. අනාගතයේදීත් එසේමයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් බැහැ ලෝකයේ ස්වභාවය වෙනස් කරන්න. ලෝකයේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍යයේ ස්වභාවය වේගයයි. ඔබ කවදාහරි නිවීම ලබන්නේ තණ්හාවේ මැහුම් කාර්ය හඳුනාගෙන ඇයගෙන් මිදුන දාටයි. එතෙක් ඔබ කුසල් අකුසල් පිරුණ මගක නායකයන්ද පාලකයන්ද වීමේ දොළදුක සංසිදුවා ගැනීමට අකුසල්ම කරගනිමින් ගමන් කරනවා. ඇස නිසා දුකටපත් නොවන්න. ප්‍රඥාවේ ඇසෙන් ඔබ විඳින දුක දකින්න. ඇස නිසා ආයතන හය නිසා ලෝකයේම බර ඔසවාගෙන යන අදක්ෂයෙක් නොවන්න. මෝහයේ සලුපිළිවලින් සුන්දර ලෙස ආවරණය කර ඇති ආයතන හය වගේම පාහිර රූපයනුත් නිරතුරුවම ප්‍රඥාවෙන් නිරුවත් කර බලන්න. ලැජ්ජා වෙන්න එපා. බිය වෙන්න එපා. එහෙම වෙන්න නියත වශයෙන්ම ඔතන සත්වයෙක් පුද්ගලයෙක් නැහැමයි. වෛරයේ ක්‍රෝධයේ සිතුවිලි වෙනුවට මෛත්‍රී සිතුවිලි නිතරම නෙහි කරන්න. තමා දුකට පත් කළ පුද්ගලයාගේ රුව වෙනුවට. ලොවතුරා බුදු සමිඳුන්ගේ රුවගුණ සිහි කරන්න. ධර්මරත්නයේ සංගරත්නයේ අනන්ත වූ ගුණ සිහි කරන්න. සතර අපායේ දුක වෙනුවට සුගතියක උපත ලබා ගැනීමට ඔබ අනුකම්පා සහගත වන්න. ඔබ මිස වෙන කවුරුන් නම් ඔබට අනුකම්පා කරන්නද? ඔබ ප්‍රවේශම් වන්න කාමයාන තුරු සහිතයි කාමයේ බලාපොරොත්තු බිඳ වැටෙන මොහොතේ ඒ හිස්තැන පුරවන්නේ වෛරය සහ ක්‍රෝධය විසින්මයි. ඒවා කාමයේ ආදීනවයන්. එහෙයින් ඔබ කළ යුත්තේ අවබෝධයෙන් අත්හැරීම පුහුණුවීමයි. සතර අපායට නොවැටෙනවාය කියන විශ්වාසය ජීවිතයට පුරුදු කිරීමයි. ඔබේ සතුට උදෙසා තවක් අයෙක් වෛරයෙන් විනාශ නොකරන්න. අහිංසකයන්ගේ අහිංසකභාවය ඔබ ඔබේ අවිචාරවත් භවයේ ගොදුරක් කර නොගන්න. අහිංසක ඔබද මෙවැනි අවිචාරවත් අයෙකුගෙන් පීඩාවට පත්වුවද ඔහු නිසා ඔබ වෛරය ක්‍රෝධය ඇති කර නොගන්න. එක ගොදුරක් නිසා දුක් රසක උරුමකාරයෙක් නොවන්න. අනුන් ඔබේ සිහින බිඳ දැම්මා කියලා. ඔබ ඒ අයට වෛර කරන්න ක්‍රෝධ කරන්න යන්න එපා. මොකද බලාපොරොත්තු ඔබට අයිති නැති නිසා. ඔබට අයිති නැති බලාපොරොත්තුවක් ඔබේ වසගේ නොපවතින බලාපොරොත්තුවක් ඔබේ කරගෙන ඔබ ඇයිදුක් ඉඳින්නේ. ඔබේ සිත පුරුදු පුහුණු කරන්න. ඔබේ ජීවිතය සංකීර්ණ බවෙන් මිදේවි. ඔබට දැනේවි ජීවිතයේ අවබෝධ කර ගැනීමට ගොඩක් දේවල් නොමැති බව. ජීවිතය මහා ගොඩක් ලෙස දැනුනද. ඔබට අවබෝධ කර ගැනීමට ඇත්තේ එකක් පමණක් බව ඔබට දැනේවි. සිතවේවා කයවේවා ඒ අනිත්‍යයක් පමණක්මයි. හැකිතරම් දානාදී පින්කම් කරනවා වගේම ඔබේ සේවකයන්ටද ස්වාමියෙකු ලෙස ඔබ নিরතුරුවම අවංක වන්න. ඔබ ලබන සතුටින් යම් ප්‍රමාණයක් හෝ ඔබේ සේවකයාද ලබනවා දකින්න ඔබ අවංකව කැමතිවන්න. මහාගමනක් මහාදුකක් වලක්වා ගැනීමට ඔබ කළ යුත්තේ විසිරුණු සලිත වුණු ඔබේ සිතේ ස්වභාවය බොහෝම නිවී සැනසිල්ලේ අවබෝධ කර ගැනීමයි. කලබලවෙන්න ඉක්මන්වන්න යමක් අල්ලාගන්න උත්සාහගන්න එපා. අල්ලාගත් දේ අනිත්‍ය බව දකිමින් පරිහරණය කරන්න. ඔබ බිරිඳ සමග නිදන සයනයේ සිටියදීත් ජීවිතය විඳින්න. එහෙත් ඒ විඳීම අනිත්‍ය බව දකින්න. ඔබ ඇසුරු කරන ඔබට අයිති සැම දෙයක්ම අනිත්‍ය වසයෙන් දකිමින් මාගේ ආච්චි සීය අම්ම තාත්තා රැස්කරපු හම්බකරපු හැම දෙයක්ම තියලයි මැරුණේ කිසිවක් අරගෙන ගියේ නැහැ මමත් මේ සියල්ලම දාළමයිමිය යන්නේ මේ විදිහට ජීවිතයේ අනිත්‍ය දකින්න ඔබ දක්ෂ වන්න ව්‍යාපාරය විවාහ ජීවිතය මව්පියන් පෝෂණය කරන ගමන් එම බැඳීම් වලට බාධාවක් නොවන ලෙස මේ සසර දුකෙන් ගැලවෙන්න. මේ ලෝකය යමින් පවතින්නේ යායුතු ගමනක. ලෝකය ගියේ කවදත් දුක දෙසටමයි. විනාසය දෙසටමයි. අපි කිසිවෙකුට සටන් කොට ලෝකය නිවැරදි කරන්නට බැහැ. ලෝකය පවතින්නේ ලෝකයේ ස්වභාවයෙන්. මේ උතුම් බුද්ධෝත්පාද කාලයක ඔබ උතුම් මිනිසෙක් ඔබ උතුම් මනුෂ්‍යත්වයක් ලැබුවේ නැවත සතර අපායේ වැටෙන්නද සතුන් දහස් ගණනින් විනාශ කරන මිනිසුන් අතින් සිදුවෙන එම බලවත් අකුසල කර්මයන්. ඊළඟ භවයේදී විපාකදීමට අවශ්‍ය පරිසරය. ලෝකය තුළ නිර්මාණය වෙමින් තිබෙනවා. දිනකට බොයිලර් කුකුලන් දහස් ගණනින් මරපු මිනිසුන්මයි නැවත බොයිලර් කුකුලන් වෙලා උපදින්දු. ඒ උපදින්නේ මැරුම් කන්නමයි. නිදහසේ මිය යන්නට නොවෙයි. නිදහසේ ගෙමිදුලක ඇහිදගෙන කන්න නොවෙයි. නිදහසේ හිරුවෙලියේ පහසවිඳින්න නොවෙයි. මේ සත්වයන් අතීතයේ කළ කර්මයන් මයි ගෙවන්නේ. ඔබ තිරිසන් ලෝකය දෙස බලන්න. කිසිම සතෙකුට පක්ෂයකුට මාල්වයකුට මුළු රෑපුරා සුවසේ නිදා ගැනීමක් නැහැ. ඔබ රාත්‍රියයේ සුවසේ නිදාගෙන අලුයම අවදි වෙනවා. මෙවැනි නින්දක් ලබා ගැනීමට තිරිසන් ලෝකයේ සත්වයන්ට වාසනාව නැහැ. සුවසේ නිදන්නට මේ සත්වයන්ට නොහැක්කේ කර්ම විපාකයන් නිසා විය යුතුය. කළ කර්මය විය යුත්තේ අනුන්ගේ නිදහස සීමා කිරීමයි. අනුන්ව බිය ගැන්වීමයි. තමාගේ බලයෙන් අනුන්ව මැඩ පවත්වා තැබීමයි. භික්‍ෂුවට අවශ්‍ය වන්නේ පින්වත් ඔබ දියුණුව උදෙසා සැපය උදෙසා අනිකාව පීඩාව පත්කිරීම තුළ ඔබ අයිතිකර ගන්නා අකුසල්වල තරම ගැන ඔබගේ අවධානය යොමු කිරීමයි. අවිද්‍යාව තමයි ලෝකයේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ පැවැත්ම, විකාශනය, ඉපැදීම කියන ගලා යෑම. වෙනත් වචන වලින් ප්‍රකාශ වුවත් මෙහි අර්ථය නම් ජාති, ජරා, ව්‍යාධි, මරණමයි. ලෝකයේ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව නම් ලෝකය දියුණුවනවාය කියන්නේ අවිද්‍යාවේ දියුණුවමයි. දුස්සීල භාවය නිසා සකස්වන හේතුඵල ධර්මයන් වලක්වන්න දෙවියන්ටවත් බැහැ. නිරෝගී කය ලෝකයාට ප්‍රදර්ශනය කිරීමට නොව මේ බියකරු සසර ගමනින් එතරවීම සඳහාම ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක් කරගන්න. ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සාහ ගන්න ඕනෙ දීර්ඝ කාලයක් විඳින්නට නොවේ. හැකිතාක් ඉක්මනින් මේ ජාතිජරා ව්‍යාදී මරණවලින් මිදීමට නැවත උපතකින් මිදීමට එය අර්ථවත් කරගන්න බැරිනම් සසරගමන කෙටිකර ගැනීමට මේ දෙකෙන් කොයික කරගන්නත් මා තුළ නිත්‍ය වූ නිරෝගී බව ලස්සන හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන්මි දෙන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු සතරක් නොදැනීම අවිද්‍යාව කියලා. මේ කරුණු සතර තමයි දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය මෙන්න මේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සත්වයා ජාති ජරා ව්‍යාධි මරණවලට ලක් වෙමින් කල්ප ගණන් සසර සැරිසරනවා අනිත්‍ය වූ දෙයක් කුමක් නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්වභාවය අවබෝධයෙන් වඩන්න දකින්න. එවිට ඔබ රූපය කෙරෙහි අවබෝධයෙන් කලකිරේවි. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවි. ඒ අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්වීමයි. කුමන නිදහස්වීමක්ද මේ ලෝකයේ උතුම්ම නිදහස්වීමයි. විඳින්නා වූ මේ සියලු දුක් කන්දරාව කුමක් නිසා හටගත්තේද රූපය මගේ කර ගැනීම නිසාමයි සිත යනු දුක් ගොඩකි. එහෙත් එය ඔබගේ පරමමි තුරාය. ඔබට සැනසිල්ලි බස් තෙපලන සුරතලාය. හරි මග වසා වැරදි මග පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. ඒ නිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කලනමිතුරා කරගන්න එය කළ හැක්කේ සිත අතහැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකයද ඔබට මගහැරෙනු ඇත. සිත දෙස බලන්න සිත යනු අනිත්‍යයයි සුන්දරත්වයයි අසුන්දර බවයි සැපයි දුකයි කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි ඔබ දක්ෂවන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වසයෙන් දකින්න සිත ඔබට අයත් නොවන දෙයක් බව දකින්න. ඔබට ආගන්තුකයෙක් බව දකින්න. සිත ඔබේ දුක් දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්ඨානයයි. ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ යම් සන්ධිස්ථානයකදී ඔබගේ ඉදිරියට ලෝතුරා බුදු සමිඳුන් වඩිනවා. එය ස්ථීරයි, නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන් මාර්ගයේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක් දෙනවා. එය දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇති වුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. බලන්න මොනතරම් වාසනාවන්තද කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර දෙදහස් පන්සේයක් ඉක්ම ගියාද. ඔබ දක්සනම් ඔබට පුළුවන් උන්වහන්සේව දකින්න. උන්වහන්සේගේ ආරක්ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න. නිවන් මඟ ඔබට තරණය කළ හැක්කේ ඔබ සරල පහසු සැහැල්ලුවන තරමටයි. ඔබේම කරගෙන ඔසවාගෙන ඔහු හෝ ඇය කියන බරපොදිය වුවද බර යනු බරක්මයි. ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත. ඔබේ සහකරු ඔබේ පිහිට සරණයයි ඔබේ සිත නිරතුරුවම පැවසුවද නිවන් මගට ඇය හෝ ඔහු මහාකළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශමත් යුවලක් ලෙස කුසල් මාර්ගයේ සතුටින් ගමන් කළද කවදාක හරි දවසක දෑස පියවෙන මොහොතේ එය අතෑරීමට බැරි වුවහොත් මහා අවාසනාවක් මයි. සැප සොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකයි. සිත දන්නවා කෙසෙල් මලත් නෙලුම් මලත් මලක් කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටපැන්න ආච්චී කෙනෙක් තරුණියක ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක් ගැහැනියක කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යාව ටියුෂන් පන්තියේ කල්ප සීයක් කෝටි ගණනක සිට තන්හාවේ විෂය හදාරපු ඉව ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා. ලෝකයේ බරෙන් නිදහස් වීමට ප්‍රථම ඔබ ඔබේ බරින් නිදහස් වන්න. ඔබේ බරින් ඔබ නිදහස් වූ විට ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේ බරම බව ඔබටම තේරුම් යනවා ඇති. තමාට අයිති නැති ලෝකයේ බර අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන මිනිසාගේ මෝහයේ දිග පළල අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස් වූ විටයි. සැබෑ ලෙසටම මධ්‍යම ප්‍රතිපදාවේ හික්මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම හිතේවි. මම ලෝකය ජයගත්තා කියලා. සක්විති රජ පදවියද සංසාරයේ ලබා ඇති අපි වර්තමානයේදී අනවබෝධය නිසාම නොවිඳපු රස සැප සොයමින් තරගයක යෙදී සිටිමු. සංසාරයේ ඔබ සක්විති රජ පදවිය ලද. එම මොහොතේදීද එම සැපයෙන් සෑහීමකට පත් නොවනි. ඒ නිසාම තන්හාාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනට වැටුණි. ඔබ මේ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය කෑදර ගුණමකු අවිචාරවත් පංචකාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇතිවෙමින් නැතිවෙන සිතමය සසර නැවත මව කුසක් බිත්තරයක් තුලට නොයන්නට ඔබ දක්ෂවන්න. එහෙම නොවුනහොත් යම් දවසක ඔබේ ආහාරයටගත් හාල්මැස්සා මිනිසකුව ඉපිද ඔබ හාල්මැස්සෙකුව ඉපිද ඔබවද මේ පරිද්දෙන් ආහාරයට ගනු ඇත. පෙර භවයක මේ හාල්මැස්සා මිනිසෙකුව සිටියදී කළ අකුසල ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. සෑම නිවන් මග වඩන්නෙක්ම තම තමන්ට මෛත්‍රී කරගත යුතුව ඇත. එය කළ හැක්කේ මේ ගෝරකටුක භයානක මහා සංසාරයේ දුක දැක. තමා සතරින් තමා සසරින් ඉතිරවීමට වෙරවැඩීමෙන්ය. මේ තමා තමාටම කරගත හැකි උත්තරීතරම මෛත්‍රිය. සමහර විට ඔබ මස් මාංශ නොකන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්සා සංසාරයේ ඔබේ මව පියා ඥාතියා දරුවාව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්සා සංසාරයේ සක්විති රජුවද දෙවියෙක්වද ප්‍රේතයෙක්වද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ කල්්‍යාන මිත්‍රයාව සිටින්නට ඇතැයි ඔබ දකින්න. සෑම මිනිසෙකුටම සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න ඔබ දක්ෂ වන්න. ඔබ සරලවන්න සැහැල්ලුවන්න නිදහස්ව සිටින්න පිරිසිදුව සිටින්න අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යයකි එය මාර බලයකි ඔබ එය පරාජය කරන්න ඔබ මධ්‍යස්ත වන්න අසුභය දැකීමට නම් සාපේක්ෂව ලස්සන සහ පිරිසිදු බව තිබිය යුතුය ඒ ලස්සනට නොඇලීමට ලස්සන ඔබේ කර නොගැටීමට ඔබ ශක්තිමත් විය යුතුය. ඔබ වැසිකිලිය පිරිසිදු කරන විට ඔබ පිරිසිදු කරන්නේ වැසිකිලිය බව නොසිතිය යුතුයි. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුලේ ඇමදීමේදී මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුයි. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කෙලෙස් කුණු බවයි. නිවන් මගට පිවිසි ඔබ සිත පිරිසිුදු කරගත යුත්තේ මෙසේයි. රෝගීන්ට උපස්ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක් යනු දේවදූතයෙක් බව දකින්න. රෝගියාගේ කයේ ස්වභාවය ඔහු විඳින වේදනාවේ ස්වභාවය රෝගයේ ස්වභාවය ඔබටද පොදු බව සිතන්න. ඔබේ ස්වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්ථාන කර ඔහුගේ ආශීර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. ඔබ බසයක යනවා නම් ඔබ ඉඳගත් අසුන සුදුසු ඕනෑම කෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට මැලිනුවන්න. ඔබ කතරගමට යෑමට කොළඹින් බසයකට නැග පානදුරට ලංවෙද්දී ඔබගේ අසුන සුදුසු අයෙකුට ලබාදීමට අවශ්‍ය වුවහොත් ඔබ ඒ පරිත්‍යාග කරන්න. තව යෑමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ යහපත උදෙසා කැප කරන්න. කිසිවකු ඔබට අවඥාවෙන් සිනාසුනද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්තිමත් වන්න. පංච උපාදානස්කන්දය සප්ත බොජ්ජංග පටිච්ච සමුපාදය සතර සතිපට්ටාන ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව ඔබගේ රූපයේ අනිත්‍ය බව දකිමින් ප්‍රඥාව තීවරවන විට ඔබ තුළ ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න. ඔබ ලස්සන රූපයක් දුටුවිට එය ඇටසැකිල්ලක් කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල් නහර මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත් කොට සම්මස් නහර විනිවිද ගොස් සමනැමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න. ලස්සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොවේ තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවනින් දකින්න. ලෝකධාතුවේ හැම දෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. තැති ගන්වන්න. කල්ප ලක්ෂ ගණනාවක සිට ඔබව මුලා කරමින්ද සතර අපායට මනුෂ්‍ය දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද ඔබ කෙරෙහි ආධිපත්‍ය පැතිර වූ මායාව ටික ටික රිදවන්න මාරයාගේ වගකීම වන්නේ යමෙක් ධර්මාවබෝධය කරා යයිද ඔහුව ඒ ගමනින් ඉවත් කිරීමයි. යමෙක් ධර්මය අවබෝධ කරගනීද ඔහුට එම ධර්මය ලෝකයාට දේශනා කිරීමට අවස්ථාව අහිමි කිරීමයි. ඔබ දක්ෂ විය යුතුයි. සියල්ල අත්හැරීමට. හැබැයි ඔබට වඩා දක්ෂ මාර්ගය වැඩූ කල්යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුයි. ඔබ එය මගහරින්න එපා. ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට නිරතුරුවම ඔබ ඉදිරියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව සැරියුත් මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව ඔබට අවවාද දෙන බව සිතන්න දකින්න මීට වඩා ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නැහැ ඔබට ලෝකය ජයගැනීමේ ශක්තිය ඔබ සැමගේ ශක්තිය ඔබ සැමගේ ආධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කළ යුත්තේ එය මතුකර ගැනීම පමණක්මයි. මෙම ජීවිතයේදී එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක් ඔබට දුක්විඳීමට සිදුවනු ඇත. ඔබ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්තිය ඔබ උපක්‍රම ශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසේහි යොදෝමින් ඔබ ප්‍රතිපත්ති වඩන්න. ලෝකය මුලාකොට ඔබ ලෝකයෙන් එතරවීමට මගහදාගන්න. නිවන් මඟ සොයා යෑම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ල අත්හැර සියල්ලක්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙරවන්න. ලෝකය කියන්නේ දුකක්. ලෝකය දුකක් බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වෙන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍ය භාවයෙන් ගැනීම නිසා ඔබ දුක්විඳිනෝ. මේ මොහොතේ ඔබ නිදි වරාගෙන දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ දන් දෙන්නේ පින්කම් සිදු කරන්නේ විවිධත්වය සොයන්නේ ඔය දුකෙන් අත් මිදීමටමයි දුක ඔබට අයිති දෙයක් නොවේ දුක අයිති ලෝකයට ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන ඔබ මේ මුළු විශ්වධාතුවේම අස්සක් මුල්ලක් නෑරම සෙව්වද. පටවි ආපෝ තේජෝවායෝ ධාතු කොටස්වලින් සැදුණු. නිරතුරුවම වෙනස් වෙන රූපයක් මිසක් වෙනත් දෙයක් නම් හමුවන්නේ නැත. ලෝකයේ අර්ථය යනු දුකයි. දුක හැර වෙනත් අර්ථයක් ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුකක් වන්නේ? තමා වසඟේ පවත්වාගත හැකි කිසිවක් ලෝකය තුල නොමැති නිසා. සද්ධර්මයේ අර්ථයන්ගෙන් ලෝකයේ බැහැරවෙන්න බැහැරවෙන්න මාරයාගේ ආධිපත්තියයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැර වූ අනාගත ලෝකයාට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරිබරිගැහෙමින් මේ සකස් වෙන්නේ. පින්වත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජය කර ඔබ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණයේ සෙවනට එන්න. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලෝ පරලොව ජීවිතවල යහපත ඉලක්ක කොට පමණක්මයි. මේසා අසිරිමත් රැකවරණයක් වූ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය. දරුවෙක් උදෙසා බිරිඳක් උදෙසා ස්වාමිපුරුසයෙක් තනතුරක් දේපලක් උදෙසා මගහරිනවා නම්. ඒ අනුවනක මේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්ෂ ගණනාවක් පුරා ගෙවන්නට සිදුවේවි. පින්මත් ඔබට අයිති නැති දරුවෙක් බිරිඳක් ස්වාමිපුරුෂයෙක් උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය අති දීර්ඝ දුකින් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂ ගණනාවක් දස පාරමී ධර්ම පිරුවේ පින්වත් ඔබ උදෙසාමයි. මාරයා සැඟවී බලා සිටිනවා. ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා බිරිඳගේ සැමියාගේ ආදරය පෙන්වලා මෙවරත් ඔබව බුදුරජාණන් වහන්සේට ණයකාරයෙක් කරවන්නට ඔබට ලැබුණු මේ උතුම් අවස්ථාවේදී එවන් අසිරිමත් ශාස්ත්‍රූන් වහන්සේ නමකට ණයකාරයෙක් නම් වෙන්න එපා. බැංකුවට ඔබ ණය වුණොත් දීපල රාජසන්තක කරાવી. බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත් භවයේ සැපයම මාර සන්තක වෙනවා. දුකින් බැහැරට මඟ පෙන්නූ. ඒ උතුම් ශාස්තෘූවරයාණන් වහන්සේට පින්වත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ අද්වේශ අමෝහ සුවඳ කුසුම් පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල් සුවඳ නිරතුරුවම වර්ණනා කළා. එවන් අසිරිමත් ශාස්තෘූන් වහන්සේ නමක් වෙනුවෙන් නිරතුරුවම පින්වත් ඔබ තුළ අලෝභ අදවේශ අමෝහසිතුවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන් ඥානයන්ට নিরතුරුවම ඔබ මනසින් සමීප වෙන්න. එවිට පින්වත් ඔබ තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක් සකස් වේවි. දරුවා කෙරෙහි ඇති චන්දරාගය වැඩිවෙනකොට. දරුවා වෙනුවෙන් මැරෙන්න නිරයට යන්න සූදානම් තාත්තලා අම්මලා ඉන්නවා. දුරදිග නොබලා ඉක්මනට ගන්න තීරණ. ඉක්මනින්ම අපව දුකට කැඳවාගෙන යනවා. දරුවා තරම් කාමවස්තුවක් තවත් මේ ලෝකය තුල නැහැ. සිදුහත් කුමාරයා එදින උපන් හුරු බුහුටි පිනැති රාහුල කුමාරයාගේ ශරීරයවත් ස්පර්ශ නොකර ගිහි ගෙදරින් නික්ම ගියේ දරුවා කියන කාමවස්තුවේ අනතුරුදායක බව දන්නා නිසාමයි. බැඳුනොත් ගැලවෙන්න බැරි බව දන්නා නිසාමයි. එම නිසා දරුවා කියන කාම වස්තුව අපි බොහෝම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනි. මොකද එය ගින්දරටත් වඩා අනතුරුදායක නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා කෙනෙක් තම දරුවා වෙනුවෙන් සංසාරයේ හෙළබු කඳුළු මහා සාගරයේ ජලයටත් වඩා වැඩිය කියලා. මේසා කඳුළු සාගරයක් දරුවන් වෙනුවෙන් හෙළලා මේ උතුම් ජීවිතයේදී එම කඳුළු සාගරයට තවත් කඳුළු බාල්දි හතාටක් එකතු කරලා ඔබ මියගිය හොත් එය අවාසනාවක්මයි පින්වත් ඔබට පුළුවන්කම තිබෙනවා මේ කඳුරු සාගරය මේ ජීවිතයේදීම සින්දන්න. එය කළ හැක්කේ දරුවන් කෙරෙහි තව තවත් චන්දරාගේ සකස් කර ගැනීමෙන් නොවේ. දරුවා කියන කාමවස්තුවේ අනිත්‍ය බව දුක්ක බව අනාත්ම බව අවබෝධ කර ගැනීමෙන්. සිතන්න මව් කුසක ඇති අපුල භාවය තවත් ගර්භාෂ කුටියකට රිංගා නොගන්න බවට ඔබ සපතවන්න ජීවත්ව සිටින මව්පියන්ට දරුවන්ට යුතුයකම් නොපිරිහෙලා ඉටු කරමින් නැවත මව් කුසක් එපාය කියන දිශාවටම ගමන් කරන්න දරුවන්ට මව්පියන් කියන්නේ හොඳ කමටහනක්. දරුවන්ට පුළුවන් මනසින් අනාගතයට යන්න. තමනුත් අනාගතයේදී විවාහ වෙනවා. දරුමුණු පුරන් හදනෝ වයසට යනවා. මේ දුක මටත් උරුමයි කියලා දෙමාපියන්ට පුළුවන් අතීතයට මනසින් යන්ට. අපිත් මේ දරුවන් වයසේ හිටියා. දැන් සියල්ලම අනිත්‍ය වෙලා අපේ දුක අපේ කඳුළු අපේ ශ්‍රමයෙන්මයි දරුවන් ලොකු මහත් වුණේ අපේ ශක්තිය ශය වෙලා යනකොට දරුවෝ ඒ ශක්තියෙන් ලොකු මහත් වෙනවා ඔබට පුළුවන්නං එහෙම දකින්න සංසාරයක් පුරාවට ඔබට අම්මා තාත්තා වූ සියල්ලන්ටම යුතුකම් ඉටු කළ දරුවෙක් වෙනවා ඔබ දුකට කැමති අය දුක දෙසටම ගියාවේ. දුකට අකමැති ඔබට පුළුවන් මුළු ලෝකයම එකම දිශාවකට ගියත් ඔබ තනියම ලෝකයේ සැබෑම සැපය ඇති දිශාවට යන්න. මේ යන ගමනේදී මුළු ලෝකයෙන්ම ඔබ කොන් වූවත් ඔබ බය වෙන්න එපා. අවුරු නැති වුණත් ඔබ ළඟ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිටිනවාය කියන විශ්වාසය ඇති කරගන්න. මුළු ලෝකයම අත්හැරලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගොඩට එන්න. මුළු ලෝකයම ඔබේ කරට අතදාගෙන සිටියත් වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ නැත්නම්. ඔබ අනාථයන් අතර තවත් අනාථයෙක් පමණයි. අනාථයින් අතර ඔබ සනාත පුද්ගලයෙක් වන්න. අපි හැම වෙලාවෙම ලෝකයට බයයි. සමාජයට බයයි. අපේ අසරණ භාවයට හේතුව බුදුරජාණන් වහන්සේ සරණ කර නොගන්නා නිසායි. ධර්මයේ ශක්තිය හඳුනා නොගත් නිසයි. මේ සටහන් ලියන භික්ෂුව යම් දවසක ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ කරගත්තද එදා පටන් ලෝකය කියන දෙය තඹ දොයිතුවකටවත් තැකුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන අයෝමය විශ්වාසය හමුවේ ලෝකය කියන්නේ හුදු මායාවක් රැවටීමක් අසරණ භාවයක් කියන කාරණයමයි දැනුනි මේවා හේතුඵල ධර්මයන් උතුම් ධර්මයේ ආශ්චර්යයෙන් ගොඩනැගෙන ඵලයක් මේසා ශක්තිමත් ධර්ම මාර්ගයක් තිබෙනකොට ඇයි අපට අසරණ වෙන්නේ අපිට අයිති නැති ලෝකය බදාගන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ජීවිතවල යහපොත ඉලක්ක කොට පමණක්මයි. මේසා අසිරිමත් රැකවරණයක් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණේ රැකවරණය දරුවෙක් උදෙසා බිරිඳක් ස්වාමිපුරුසයෙක් තනතුරක් දේපලක් උදෙසා මගහරිනවානම් එම අනුවනක මේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්ෂ ගණනාවක් පුරා ගෙවන්නට සිදුවේවි. පින්වත් ඔබට අයිති නැති දරුවෙක් ස්වාමියෙක් දෙසා ඔබට අයිති සද්ධර්මය රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය අති දීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක්ම දස පාරමී ධර්ම පිරුවේ පින්වත් ඔබ උදෙසාමයි. පින්වත් ඔබට ඇස් මස් ලේ දන් දෙන්න අවශ්‍ය නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්වෙන ලෝබ දේශ මෝහ අකුසලයන් පමණක් ඔබ දන් දෙන්න. එවිට මහා බෝසත් එවිට මහා බෝධිසත්වයානෝ ඔබ වෙනුවෙන් දන්දුන්. ඇස් මස් රුදිරය වෙනුවෙන් ඔබ පෘතගුණ දැක්වූවා වෙනවා. තව කෙනෙක් පොහොසත් වන්නේ බලවත් වන්නේ උගත් වන්නේ ඒ අය පෙර ජීවිතයේ රැස් කරගත් කුසල් සංස්කාර ධර්මයන් නිසාමයි. අනුනට ඊර්ෂා කරන මිනිසයා නැවත මිනිස්්‍ය ජීවිතයක් ලැබුවොත් ඔහු අල්ප භෝගී සම්පත් ඇති අල්පේ ශාක්‍ය දුර්වර්ණ ජීවිතයක් ලබන බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න. ඊර්ෂාව තුළ මොන තරම් අවධානමක්ද සැඟවිලා තියෙන්නේ. යමෙක් අනුනට ඊර්ෂා කරන්නේ නම් ඔහු ඊර්ෂා කරන්නේ තමාගේම සැපයට බව හොඳින් සිතන්න. ඔබ අවබෝධයෙන්ම ඊර්ෂාවෙන් මිදෙන්න. ඊර්ෂ්‍යාවත් මෛත්‍රියත් කියන්නේ එක සිතුවිල්ලක් අතර ඇති පරතරය පමණයි. ඒ තරම් සරල තැනක් ඔබ මගහරිනවා. මේ එක සිතුවිල්ලක පරතරය ඔබ සුගතියේ සිට දුගතියට ඇද දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වෙනවා. වර්තමාන අධ්‍යාපන ශේත්‍රය තුළ ඇති තරඟකාරීත්වය නිසා කුඩා වයසේදීම දරුවන් තුළ ඊර්ෂ්‍යාවේ බීජයන් ඇතිවෙනවා. පින්වත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජය කර ඔබ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ සෙවණට එන්න. සමාජය තුල පින්වතුන් විනෝද වෙනකොට සෙල්ලම් කරන විට භික්‍ෂුවකට හරි බයක් දැනෙනවා ඔබලා පිළිබඳව නොදන්නාකම නිසාම ගින්දරත් විනෝදයත් සෙල්ලමක් කොට ගනිද්දි පිච්චීමට අදාළ සංස්කාරයන් අනාගත විපාකයන් පිණිස සකස් වෙනවා. ඔබ පරෙස්සමෙන් විනෝද වෙන්න. තෘෂ්ණාව කියන්න ගින්දරක්. අනුන්ගේ විනෝදය සෙල්ලම ඔබ ගින්දරක් ලෙස දකිමින් ඒ ගිනි නිවෙන දිහාාවට යොමු වෙන්න. සද්ධර්මයේ අර්ථයන්ගෙන් ලෝකය බැහැරවන තරමට මාරයාගේ ආධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැර වූ අනාගත ලෝකයට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරිබරි ගැහිමින් මේ සකස් වෙන්නේ. තව කෙනෙක් පීඩාවට පත් කරලා ඔබ ලබන తాවකාලික ආස්වාදය කල්ප ලක්ෂ ගණනක් ඔබව දුකටපත් කරන බව දකින්න. ආස්වාදය තුල ආදීනවයද ඇති බව දකින්න. ඔබ දක්ෂවන්න. ආස්වාදය කෙටි ආදීනවය අති දීර්ඝ විය හැකියි. මේ සටහන් කියවා ඔබට යම් විශ්වාසයක් සකස් වූවා නම් එම විශ්වාසය බුදුරජාණන් වහන්සේ කෙරෙහිම යොමු කරන්න. ධර්මරත්නය සංගරත්නය කෙරෙහිම යොමු කරන්න. තෘෂ්ණාවෙන් තොරව දන් දෙන්න. සීලය ආර්යකාන්ත සීලයක් වසයෙන් ජීවිතයකට එකතු කරගන්න. පින්වත් ඔබ ධර්මයේ අර්ථයට විවෘතවෙන්න. එවිට එය සමාජයටත් ආදර්ශයක් වේවි. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය තමයි ලෝකයේ තිබෙන සංකීර්ණ භාවයට අධිවේගී භාවයට හේතුව. පින්වත් ඔබ සෑම මොහොතකම මෙනෙහි කරන්න මම මැරෙනවාය කියන කාරණය. මැරිලා නැවත ඉපදෙනවාය කියන කාරණය. මේ උතුම් ධර්මය ඔබේ ජීවිතයට ලංකරගන්න. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස් කරගන්න. තෘෂ්ණාවෙන් තොරව දන් දෙන්න. පංචශීලය ජීවිතයමෙන් සුරකින්න. ලෝකයේ අර්ථය නම් දුකයි. දුක හැර වෙනත් අර්ථයක් ලෝකයේ නැහැ. ඇයි ලෝකය දුකක් වන්නේ? තම වසඟේ පවත්වගත හැකි කිසිවක් ලෝකයේ නොමැති නිසා. ලෝකය තුල අධර්ම බලවේගවල සක්තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කර ගැනීමට යන ගමන මදිපුංචිකම් චෝදනා නොසලකාහැරීම් බාධාවලින් පිරුණු ගමනක්. ඔබ මේවා ඔබේ ගමනට ආසිර්වාදයක් කරගත යුතුයි. මන්ද මේ සියල්ල ලෝකයේ පවතින ධර්මතාවන්ය. ඕනෑම පරිසරයකදී ඔබ හොඳින් ඉන්න දක්සවන්න. මේ ගෝරකටුක සංසාරයේ සත්වයා දුක සොයාගෙන යන කැඩපතක්. දයාබර පින්වත මේ කැඩපතින් ඔබ ඔබේ මුහුණ බලන්න. ඔබට පෙනෙන්නේ ඔබේ මුහුණ නම්. සතුටුවන් ඔබට පෙනුනේ ප්‍රේතයකුගේ හෝ ප්‍රේතියකගේ මුහුණක් නම් ඔබ වහාම අප්‍රමාදී වන්න කුසලේහිය දෙන්න.